තෙරුන් සරණයි අද ගරුතර ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන ප්‍රශ්න ලිඛිතව දෙකක් පමණයි ලැබිලා තියෙන්නේ එසේ වුවත් කාට හරි ගැටලුවක් තියෙනවා නම් නැකිట్లా ඉස්සරහට ඇවිල්ලා ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා අවසරයි ස්වාමින්වහන්සේ භාවනාවේදී බාගෙට ඇස් පියාගත්තාට වරදක් නැතිද? ඇස් වසාගෙන භාවනා කිරීමේදී නිදි ගතියක් එන නිසා. ඒ කියන්නේ කරුණාවෙන් පහදා දෙන්න. දේරුවන් සරණයි. අපි ඇස් පියාගන්න හේතුවක් තියෙනවා. ඇස් දෙක පියාගන්න හේතුව තමයි මේ ඇසෙන් තමයි මේ ගොඩක් කෙලෙස් උපදින්නේ. ඇස කියන ඉන්ද්‍රිය අතිශයින්ම බලවත්. අතිශයින්ම සුකුමයි. ඒක සෑහෙන සජීවී ධර්මයක්. මේක ගොඩක් බාධාකාරී යෝගාවචරයට මෙන්න මේ නිසා තමයි අපි මේ භාවනා කරනකොට S දෙක පියාගන්නේ. එහෙම කියලා කන් දෙකට කිරලබ ගහන්න, නහයට බ ගහන්න එහෙම යන්නේ නැහැ. නමුත් අර ප්‍රධාන ඉන්ද්‍රිය අපි පොඩ්ඩක් බාධා කරගන්නව මේ වැඩේ කරගන්නක. මොකද ඇස් අරගෙන හිටියාය වහගෙන හිටියාය කියන නෑ තමුන්ට ශික්ෂණයක් තියෙනවා නම් ওই ධ්‍යාන ගැන කියනකොට අභිභායතන මේ පේන්න තියෙන රූපේ ඉක්මවල බලන්න පුළුවන්. මේ පේන්න තියෙන රූපේ විනිවිදලා අනන්තාකාශෝ කියලා අනන්තාකාශේ බලන්න පුළුවන්. ඒකට මේක වශයෙන් භාවනා වලින් නිමිති අවශ්‍ය වෙන්නේ. එතකොට ඇස් අරන් හිටියාය ඇස් වහගෙන හිටියාය කියලා ඒ අරූපාවචර මට්ටම් වලට ඒ රූපාවචර මට්ටම් වලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වුණාට දැන් පටන් ගන්නවනේ ධන ගන්නවනේ. එහෙනම් අපි මුලින්ම බලමු S2 පියාගන්න. සමහරු කියනවා S පියාගත්තාම S රිදෙනවායි කියලා. ඒක මම අමතර කාරණාවක් විදිහට මතක් කරන්නේ S පියාගත්තාම S2 රිදීමක් තියෙනවා නම් ඇස් ඇරගෙන භාවනා කරන්න. එතකොට කමක්‍රමී කමක්‍රමී මේ ඇස් දෙක ඉබේටම පියවේ. අන්න එතකොට ඇස් රිදෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙන ඇන්ට ඒ ක්‍රමී කරලා බලන්න පුළුවන්. දැන් මේ ඇස් පියාගෙන ඒ භාවනා ඇස් අරගෙන භාවනා කරනවට වඩා ඇස් පියාගෙන භාවනා කරන එකේ තියෙන වැදගත්කම ඒකයි. නිදිමත එනවනම් ඒකට වෙනම දෙයක් තමයි කරන්න තියෙන බුදුරජාණන් වහන්සේ ක්‍රම රාශියක් පෙන්නලා දීලා තියෙනවා. ඉතින් ওই මූණ ඇල් අතුරේ ටිකකින් මූණ හොදනවා, කන් දෙක අදිනවා, එළියට ගිහිලා ආකාශයේ දිහා බලනවා යනාදී වශයෙන් ඔයත් ওই ක්‍රම අහලා ඇති පොත්වල අනන්තවත්ව විස්තර කරලා තියෙනවා. ඒව බහුල වශයෙන් දැක ගන්න පුළුවන් භාවනා පොත්වල මේ ආදී ක්‍රමයක් හෝ කරන්නට පුළුවන්. ඒත් මම යෝජනා කරන්න කැමති ක්‍රම දෙකක්. ඒක මේ බුදුරජාන් වහන්සේ බොජ්ජංග ධර්මවල මම හිතන හැටියට විස්තර කරලා තියෙනවා. ඒ ක්‍රමේ හරි සියුම් ක්‍රමයක්. මේ ශරීරයේ සැහැල්ලුකම බලනවා. ඒ වගේම ප්‍රීතිය බලනවා. මේ ශරීරයේ සැහැල්ලුකමයි ප්‍රීතිය බලපු ගමන් බොහෝ වෙලාවට නිදිමත කියන එක නැති වෙලා යනවා. මේක එක ක්‍රමයක්. මේක ඔය බුද්ධංග වැඩිීමේදී මට මතක නෑ හරියටම. ඒ බුද්ධංග ධර්ම වැඩිීමේදී පෙන්නලා දෙන එක. ඊට පස්සේ තවත් ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමී හරියටම කළොත් නිදිමත එන්නේ නෑ කාලයකට. මේ සතිය නුවණ දෙක මේ ක්‍රමින් වැඩෙනවා. මේ නිදිමතේ ලක්ෂණ අල්ලනවා කියන එක. දැන් වැස්සක් වහින්න එනකොට එකපාරටම බලාකුලක් ගිහිල්ලා වැහැගෙන වැහැගෙන වැහැගෙන යන්නේ. හුලං හමන්න පටන් ගන්නවා. ගොරවන්න, විදුලි කොටන්න, කළු බලාකුළු එන්න පටන් ගන්නවා. මේ තමයි වැස්සක పూర్ව නිමිති. අන්න ඒ වගේ මුලින්ම යෝගාවචරයට පුළුවන් නිදිමතක් එනකොට ඒ කියන්නේ නිදිමතක් එනවා කියලා තේරෙන්නේ නැත්නම් මේ ලක්ෂණ පහළ වෙනවා භාවනාවේ වේගය අඩු වෙන්න පුළුවන්. භාවනාව නිකන් මෙට්ටෙහි වෙච්ච ගතියක් නිකන් රිම් එකකින් යන ගතියක් වගේ නිකන් එදගෙන යන ගතියක් තේරෙන්න පුළුවන්. එතනින් ගියාම අලසයි. මූණ බරයි. ඇස් දෙක නිකන් රත් වෙනවා වගේ නලල බරයි. දැන් දැනගන්න ඕන මේ හදන්නේ නම් බුදු වෙන්න නෙමෙයි බුදියන්න කියලා. ඔන්න ඔය ලක්ෂණ දැනගත්තායින් පස්සේ ඒ අපි ලොකු සයින්නාසේ කියනවා යකාගේ නම කිව්වහම යකා එන්නේ නැහැ කියලා. ඒ සතිපට්ඨානේ හැටි. මේ ලක්ෂණ අල්ලගත්තට පස්සේ තව තව ලක්ෂණ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ ස්වභාවල් නැති වෙලා යනවා. මෙන්න මේ ක්‍රම දෙක කරලා බලන්නේ නිදිමතේ හැකි තාක් ලක්ෂණ අල්ලන්න එහෙමත් නැත්නම් ෂණික විසඳුමක් විදිහට කියන්න පුළුවන් අර කය දැන් අපි මම දැන් මෙතන කියලා අපි ගියමුකෝ මම දැන් මෙතන කියනකොට කය සමබරන ඉරියව් විහිත පිහිටියන සිත කයට පැමිණියන මේ ඉරියව්වේ සැපේ දැනෙනවා ඉරියව්ව සැපයි එතකොට අපිට සතුටුයි මේ දෙකම නිදාගනිද්දි ඇත්තේ නැහැ. මේව අමතක කරලා නිකන් අන්ධකාර ස්වභාවයකට තමයි අපි ඇදලා දාන්නේ. මෙන්න මේ දෙක කරලා බලන්න. එහෙම සැකනම් මේ උපාසකම්මව කෝද්දලා <laughs> ආන්න මේ එතකොට කියාවි ඇත්තටම නිදිමත කියන්නේ කොයි වගේ එකක්ද කියලා. තව කාරණාවක් මට මතක් කරන්න කැමති කලින් අර පොයේ දවසේ විසුද්ධි මාර්ගයේ සක්මන ගැන හෙව්වා. ඒක බලන්න රූප සත්‍යක අරූප සත්‍යක කියන භාවනා ක්‍රම යටතේ අතිහරණ විතිහරණ යනාදී වශයෙන් කොටස් 6කට කඩලා සක්මන පෙන්වලා දීලා තිනවා. ඒක මේ ගිය පොයේ දවසේ අහපු ප්‍රශ්නයක්. මං අර මේ රූප කායන පස්සනා කොටසේ තියෙනවායි කියලා කියූප එක ඇත්තටම වැරදි. කායන පස්සනා කොටස නෙමෙයි තියෙන්නේ. රූප සත්‍යක අරූප සත්‍යක ඒ භාවනා විස්තර කරන්නද ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නය මට හැගියන්නේ භාවනාවට ආධුනික කෙනෙක්ගේ ප්‍රශ්නයක් භාවනාවේ යෙදෙන විට විවිධ අරමුණු වලට හිත ගමන් කරනවා ඒ වෙනස් වීමද වැටහෙනවා නමුත් නිතර නිතර විවිධ අරමුණු සිහි ගැන්වීම සුදුසු නෑ නේද සිත එක අරමුණක පිහිටුවා ගන්නේ කෙසේද? කොපමණ වේලාවක් පරයන්ක භාවනාවේ යෙදීම සුදුසුද? ස්වාමිනාස් මේකේ තියෙන මට පේන විදිහට භාවනාවේ යෙදෙන විට විවිධ අරමුණු වලට හිත ගමන් කරනවා. ඒ කියන්නේ හිත පිට යනවා. නමුත් මොන වගේ භාවනාවක්ද කරන්න කියලා සඳහන් වෙන්නේ නැහැ. ඒ වෙනස් වීමද වැටහෙනවා. ඒ කියන්නේ හිත වෙනස් වුණා කියන එකත් මෙයාට තේරෙනවා. නමුත් නිතර නිතර විවිධ අරමුණු වලට යන එක හොඳ නෑ නේද කියලාමත් අහනවා. හිත ඒක අරමුණක පිටවගන්නේ කොහොමද කියලාත් අහනවා. හොඳයි මට ඒකට දෙන්න තියෙන පිළිතුර සිත එක අරමුණක පිටවා ගන්න තියෙන ආසාවත් අරින්න. ඕකනේ තියෙන ප්‍රශ්නේ. සිත එක අරමුණක පිටවා ගන්න තියෙන මේ දැඩි ආසාව නිසානේ මේ හිත පිට යනවා කියලා අපි කෑ ගහන්නේ. මම මේ 아무තු පැත්තකින් මම මේ කතා කරන්නේ. සිත පිට හිත එක අරමුණක තියාගන්න තියෙන ආසාව අත්හැරපු ගමන් බලන්නේ ප්‍රශ්න ටිකට මොකද වෙන්නේ කියලා. ඒව නිකන් ප්‍රශ්න නෙමෙයි. තවත් විදිහකින් කියනනම් එතන ධර්මතාවයක් නේ තියෙන්නේ. අපි හිත පිට යනවා හිත පිට යනවා කොහොමද කර්මුණ ගන්නේ හොඳටම කරන්න තියෙන්නේ මුලින් ආධුනික යෝගාවචරේ කවුරු හරි කිව්වනම් හිත එක අරමුණක තබා ගන්න කියලා දැන් හිත එක අරමුණක තබා ගන්න කියලා සෑහෙන ප්‍රශ්න මතුවලා තියෙනවා භාවනා කරන එක ඒ වචනේ කිව්වොත් තේරෙ ඒක වැරදි අදහසක් එන්නේ භාවනා කරන එක නවත්තලා දානවා භාවනා කරන එක නවත්තලා දානවා කියලා කියන්නේ දැන් අර කිව්වනේ භාවනා කරනකොට සිත එක අරමුණකට ගන්න කියලා මේකනේ ප්‍රශ්නේ සිත ඒ තනි අරමුණට ගන්න තියෙන ආසාව අත්හැරලා දානවා. හොඳට බලන්න ඒත් සතිය කිසිම අඩුපාඩුවක් තියනවද කියලා? සතිය කිසිම අඩුපාඩුවක් නෑ. යාට අරමුණු තිබ්බත් එකයි නැතත් එකයි සතිය සතියමයි. ඔන්න ඔහොම කළාම හිත මෙල්ල වෙනවා. දැන් මේ අමුත්ම જાතියක ඉන්නේ දැන් මේ යෝගාවචරය දැන් වෙන යෝගාවචරය එහෙම නෙමේ දන්න જાති දානවා මේ හිත ඒ කර්මුණකට ගන්න. දැන් මෙයා විතරක් ප්‍රශ්නයක් නෑ හිත පිට ගියාට. මොකද හිත ඒ කර්මුණක තියන්න ආසාවක් ඇත්තේ නැහැ. එතකොට එතන තියෙන්නේ උපේක්ෂාව. එතන තියෙන්නේ සාමය. ඔන්නෝම ටික වෙලාවක් ඉන්නකොට හිත මෙල්ල වෙනවා. අන්න එතකොට අපිට අවශ්‍ය නම් මූල කර්මස්ථානයේට දැන් අපි කියා දෙන විදිහට නම් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකට හිත ගන්න පුළුවන් ගන්න පුළුවන් නෙමෙයි ඉබේටම එනවා ගන්න පුළුවන් නෙමෙයි ඉබේටම එනවා එතකොට ස්වභාවිකවම මේ භාවනාව කරගෙන යන්න පුළුවන් එතකොට පස්සේ ආයෙත් හිත පිට ගියත් අර සිතමනාපකම ඇති වෙන එකක් ඇත්තේ නැහැ. මොකද එතකොට ඒ ඒ කෙනාට අවබෝධයක් තියෙනවා වැටහීමක් තියෙනවා මේ හිත කියන්නේ පිට යන එකක් නේ. හිතේ හැටි ඔහොම තමයි. හුලං හමන තැනක පහනක් පත්තු කරලා මේ දැල්ල කෙලින් තිබේවා කියලා වැඳගෙන කිව්වට හරියන්නේ ඉන්නේ නැහැ. සෙල වෙනවමයි. හිතේ හැටි. හිත පිට යන බව එයා දන්නවා. හිත පිට යන බව දැනගත්තායින් පස්සේ තියෙන ආශ්චර්යය තමයි හිත පිට යන්නේ නැහැ. ඔන්න ඕකයි රහස. හිත පිට යන හිත කියන්නේ පිට යන එකක් බව දැනගත්තායින් පස්සේ බලෙන්වත් හිත පිට යවන්න බෑ. හොඳට බලන්න හිත පිට ගිය හැම මොහොතකම තියෙන අසතිය නෙමෙයිද? අසතියක් තියෙන අසතිය නිසා ඒ අසතියෙන් හදලා දෙන පරිසරයේ පිට එයා ටක් ගාලා පැනලා යනවා. පැනලා මහා ඈතකට ගියේ නෑ. අර මුලින් පොඩ්ඩක් එහෙම එහෙ වුණා විතරයි. හිත කියන්නේ පිට යන එකක් කියලා දැනගන්නත් පුළුවන් ඕනනම් දෙවෙනි ක්‍රමයක් විදිහට. එතකොට නම් හිත බලෙන්වත් පිට යන්නේ එතකොට හිත පිට යන එකක් කියලා දන්නවා. ඒ කියන්නේ මුලින් කියනවනම් සිත එක්ස්ටෙන් කරන්න තියෙන ආසාව අයින් කරනවා. ඒ ආසාව අයින් කළාම හිත පිට යන එකක් කියලා දැනගන්නවා. එතකොට හිතේ තියෙන කලකිරීම නැති වෙනවා. එතකොට හිත මෙල්ල වෙනවා. මෙල්ල වෙච්ච හිත අපිට ඕන වැඩකට යොදා ගන්න පුළුවන්. යොදා ගන්න පුළුවන්. මේ වෙයින් තව තව තව තව ක්‍රම තියෙනවා. ඒ ඒ ක්‍රම රාශි පිටින් කියන්න ගියොත් එකක්වත් මතකින් නැහැ. මම හිතනවා මේක ප්‍රායෝගික ක්‍රම දෙකක් කිව්වේ අමුතුම ක්‍රම දෙකක් ඉතින් කරලා බලන්න හරි හරි හරි ගියොත් අපිටත් කියන්න. ඉදිරිපත් කළා තියෙන ප්‍රශ්න නම් ඉපමණයි. එකම අද දෙවියන්ට පින් අනුමෝදන් කරලා මේ භාවනා වැඩසටහනේ කටයුතු නිමාවටපත් කරන්ට මත්තෙන් මම මතක් කරන්න කැමතියි අද සිද්ධ කරන ලද ධර්මදේශනාව හෙට පමණ වන විට මේ අරුණ මනතුංග මහත්මයාගේ damsara.org කියන වෙබ් අඩවියෙහි පළ කරනවා. මේ ධර්මදේශනාව මා හිතනවා මා ඇතුළු හැම දිනාටම නැවතත් ශ්‍රවණය කිරීමට සිදු වෙනවා කියලා මා දැම්මම ඒක පිළිගන්නවා නැවතත් ශ්‍රවණය කළ යුතුයි කියලා. මොකද ඒ තරම් ගැඹුරු ධර්මයක් ඉතා පරිස්සමෙන් අවසරයක් ඇහුවොත් තමයි තවත් වඩාත් තහවුරු ආબોධ වෙන්නේ. නිසා ඒකට අවස්ථාව තියෙනවා හැම දිනාටම මේ ධර්මයේ නැවත ශ්‍රවණය කරන්නට damsara.org වෙබ් අඩවියෙන් හෙට හෙටින් පස්සේ. ඊළඟට අද දවසේ සිරි පෙරකුම්බා පිරිවෙන් විහාරස්ථානයේහි පවත්වන භාවනා වැඩසටහනට වැඩම කර වදාළ මීතිරිගල නිස්සාරණ වනයේහි වැඩවසන පූජනීය අපේ ධම්මසුනීත ස්වාමින් වහන්සේට අපි ඊ타ත්ම ගෞරවයෙන් ආශිර්වාද කර සිටිනවා ඔබ වහන්සේගේ සාසනික සම්‍යක් ප්‍රාර්ථනාවන් වහවහ ඉටු කර ගැනීමට මේ කුසල් හේතු වේවා අප වෙත දැක්වූ කල්යාණ මිත්‍ර සෙනෙහස සහ ඒ අනුග්‍රහය අපි ඊ타ත්ම ගෞරවයෙන් ඔබ වහන්සේට සාදුකාරයක් දීලා අපි ඔබ වහන්සේගේ එම ශාසනික ජීවිතයේහි සහ ඔබ වහන්සේ අපේක්ෂා කරන සංසාර ජීවිතේ සංසාර ජීවිතයේ විමුක්තිය වහවහ අත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. මා ආරාධනා කර සිටිනවා වහන්සේට දෙවියන්ට පින් දීමෙන් පසු අද භාවනා වැඩසටහනේ කටයුතු સમાપ્ત කරන හැටියට අපි චාරිත්‍රානුකූලව දෙවියන්ටත් ඥාතීන්ටත් පින් දීලා මේ සීල භාවනා වැඩසටහන අවසන් කරමු. ඔය ඇත්ත මාත් එක්කම ගාථා සජ්ජායනා කරන්න. ittavata ca ammehi sampadam punya sampadam sabbe deva anumodantu sabba sampatti sindhiya ittavata ca ammehi sampadam punya sampadam සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤාන්තං අනුමෝදින්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදං ෝ ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා මහා සංඝරත්නයේ වෙනුවෙන් අපිත් ඔය ඇත්තන්ට ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ භාවයේම ලබාවා ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින්ම සැනසේවා කියලා මහා සංඝරත්නය අරමුණු කරගෙන වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු